සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවසා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අදත්පත් වෙන්නේ මරණ සතියමයි මේ දේශනා මාලාව පුරාම මරණ සතිය පිළිබඳව ධර්ම දේශනා 26ක් මේ වෙනකොට සම්පූර්ණ කරලා තියෙනවා මේ දේශනා කරන්න සූදානම් වෙන්නේ 27 වෙනි ධර්ම දේශනාව. මරණානුස්සති භාවනාවේ අවසාන හරිය තමයි මේ පැහැදිලි කරන්නේ. තරම සංකීර්ණ ගැඹුරු කොටස් මේ අවසාන දේශනාවල් වල තියෙනවා. ශක්ති ප්‍රමාණයෙන් අපි මේ කොටස් ලිහිල් කරගෙන තේරුම් ගන්න උත්සාහ කරමු. පහුගිය ධර්ම දේශනාව නිමා කළේ අපේ මේ උපදින සිත් પરම්පරාව ඇති වෙනවා පවතිනවා නැති වෙනවා ඒ සිතක් ඉපදිලා පැවතිලා නැති වුණාට පස්සේ ඒ සිත අතීතයට ගියා නමුත් ඊළඟට පවතින්නේ ඒ අතීතයට ගියපු සිත් නිසා ඇතිවෙච්ච ඊළඟ පුරුක අතීතයට ගියපු කොටස මුල් කරගෙන ඇතිවෙච්ච ඊළඟ පුරුක තමයි ඊළඟට ඇති වෙලා පවතින්නේ. එහෙමනම් මෙන්න මේ සිතයි සිතුවිලි රූපයයි එක මොහොතකදී හමු වෙලා නිරුද්ධ වෙලා යනවා නැවත කවදාවත්ම හමු වෙන්නේ හමු වෙන්නේ නැහැ. ඒ නිරුද්ධ වෙලා ගියපු සිතයි සිතවිලි රූපයි නිසා ඇතිවෙච්ච ඊළඟ පුරුක මත ඊළඟට අපේ ජීවිතේ රඳා පවතිනවා. ඊළඟට හමු වෙන්නේ ඒ සිතයි සිතවිලි රූපයයි නිසා හටගත්ත ඊට සමානයි කියලා අපි හිතන තවත් ධර්මතා ප්‍රමාණයක් බවයි සඳහන් කළේ. නමුත් පින්නතුනි මුල් ධර්මතාවයන්ගෙන් සදහටම වෙන්වීමක්. මුලින් තිබිච්ච ධර්මතාවයන්ගෙන් සදහටම වෙන්වීමක්. මේ චුති චිත්තේදීත් අපට ඇති වෙන්නේ එයමයි. මුල් ධර්මතාවයන්ගෙන් සදහටම වෙන් වුණා. නමුත් ඒ ධර්මතාවයන් නිසා ඇතිවෙච්ච ඊළඟ පුරුක මත අපි ජීවත් වුණා. චුතිචිත්තය කියලා කියන්නේ මේ ජීවිතේ පහළ වෙන අවසාන හිත. චුතිචිත්තේදී වෙන්නේ ඒකම තමයි. මුල් ධර්මතාවයන්ගෙන් සදහටම වෙන්වීමක්. මේ චුතිචිත්තේ අපට ඇති වෙන්නේ මෙන්න මේ ආකාරයෙන් මේ කියන කාරණාව සිහිපත් කරලා ඊළඟ ප්‍රතිසන්දි චිත්තය අපි සඳහන් කළා චුතිචිත්තේ කියේ මේ භවයේ අන්තිම සිට. අලුත් භවයේ පළවෙනි සිතට කියන්නේ ප්‍රතිසන්දි සිත කියලා. එහෙමනම් මෙතන සඳහන් කළා මේ ප්‍රතිසන්දි චිත්තයේ උපදින්නේ එතනම නෙමෙයි. දැන් කලින් අපේ සිත් අතීතයට ගියා එහි ඊළඟ පුරුක එතනම ඉපදුනා. ඒකනේ අපි මෙහෙම ඉන්නේ. වේගින් සිත් උපදිනා ඒ සිත් පවතිනවා ඒ සිත් නැති වෙනවා. එතනම ආයෙ සිත් උපදිනවා. ඒ සිත් පවතිනවා. ඒ සිත් නැති වෙනවා. එතන එතනම ඉපදෙන නිසා අපි එක දිගට පවතිනවා වගේ අපිට පේනවා. නමුත් චුතියේදී වෙන්නේ ඒ නැති වෙලා යන සිත නැති වෙලාම යනවා. නමුත් ප්‍රතිසන්දි චිත්තය ආයෙ ඇති වෙනවා. ඒ මේ පංචස්කන්ධයේ මේ. ඒ හින්දා වෙනත් තැනක තමයි උපදින්නේ. නමුත් ඊටමත් කලාතුරකින් එතනම උපදින අවස්ථා තියෙනවා. චුතිචිත්තේදී ඊළඟ සිතේ එතනම ඉපදුනේ නැති හින්දා තමයි මරුණ කියලා කියන්නේ. දැන් අපි මෙහෙම ඉන්නකොටත් අපි කියන්නේ මෙරි මෙරි මෙරි මෙරි ඉපදෙනවා කියලා. සිවුම විග්‍රහ කරනකොට අපි එහෙම කියනවානේ. මීට මොහොතකට කලින් දැක්ක කෙනා නෙමෙයි මේ දැන් දකින්නේ කියලා අපි කියනවානේ. ඊට වඩා ආත්පසින්ම වෙනස්. නමුත් අපිට ආත්පසින්ම වෙනස් බව පේන්නේ නැත්තේ ආයතනම ඉපදිලා ඉන්නේ හින්දා. නමුත් චුතියදි වෙන්නේ ආයේ එතන සිත් උපදින්නේ නැති හින්දා අපි කෙලින්ම කියනවා මරණ කියලා. ඒකට කියනවා සම්මුති මරණය. නමුත් මේ නිතර නිතර දැන් වෙන එකට කියන්නේ කනික මරණය. අපි මේ කතා කරන්නේ මරණ සතියේ කන පරිත්‍යේ කියන කොටස. මේ කනික මරණය කියන එක අපි මෙනෙහි කළ යුතු ආකාරය. චුති චිත්තේදී නැත්නම් චුතියේදී නැවත උපදින සිත එතනම උපදින්නේ නැහැ කියලා අපි සඳහන් කළා. නමුත් වෙන තැනක උපදිනවා. හැබැයි ඊ타ත්ම කලාතුරකින් එතනම නැති වෙලා එතනම උපදිනවා. ඒකට උදාහරණයක් තමයි අපි ත්‍රිපිටකයේ දීඝනිකායේ සක්ක පඤ්ඤ කියන සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ තියෙන හොඳ උදාහරණයක්. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ ආයුෂ පිරිහිමින් පවතිනවා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණොත් මට නැවත මහත් කුසලයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. පංචසික කියන ගාන්ධර පුත්‍රයත් එක්ක බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරනවා. එදා දේශනා කරපු සූත්‍රය තමයි මේ සක්කපඤ්ඤ සූත්‍රය. මේ දේශනාව අහගෙන ඉන්න ගමන් සක්‍ර දේවේන්ද්‍රයන්ගේ ආවිෂය ඉවර වෙනවා. ඒ කියන්නේ චිතිචිත්තේ ඇති වෙලා මරණයටපත් වෙනවා. හැබැයි ඒ මරණයටපත් වෙනවත් එක්කම සක්‍ර දේවේන්ද්‍රයලි එතනම ප්‍රතිසන්දි ගන්නවා. ඒකයි මම කියේ ඊටාම කලාතුරකින් එතනම මෙරිලා එතනම උපදින්න පුළුවන්. හැබැයි ඒක ඊටාමත්ම කලාතුරකින් වෙන වැඩ. සක්‍ර දේවේන්ද්‍ර මෙරිලා උපන්න බව බුදුරජාණන් වහන්සේ දන්නවා. නමුත් ඒ ආවට හිටපු වෙන කිසි කෙනෙක් ඒ බව දන්නේ නැහැ. එහෙමනම් සඳහන් කළා එතනම චුත වෙනවා. නමුත් වෙනතිනේ මේ මොහොතකට කලින් බණ අහලා ලබාගත් පින තියෙන නිසා නැවත සක්ක සම්පත්තියත් ලැබමින් එතනම පහළ මේ කාරණාව එක්ක තවත් කරුණු ගොඩක් කතා කරන්න පුළුවන්. ඒ මොහොතේ බණ අහලා ලබාගත් පින. සක්ක සම්පත්තියත් ලබලා දීලා එතනම උපදිනවා. එතකොට සක්‍ර දේවේන්ද්‍ර බවට පත් වෙන්නේ මගම අනවක කාලේ. පාරමිතා හතක් සම්පූර්ණ කළා. චක් දෙවිඳු බවට පත් වෙච්ච. ඒවා ඊ타ත්ම අශීරු පාරමිතා. අබුද්ධෝත්පාද කාලයේක පාරමිතා හතක් සම්පූර්ණ කළා සක් දෙවිඳු වෙන්නේ. නමුත් බුද්ධාන්තරයේක එක බණක් හරියට අහපු නිසා එතනම සක් දෙවිඳු වෙලා ඉපදෙන්න පුළුවන් වුණා. එහෙනම් ඔබටත් මටත් හම්බ වෙලා තියෙන්නේ ඒ උතුම් බුද්ධාන්තරේම තමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිර්මල ධර්ම රත්නයේ අද කිසිම අඩුවක් නැතුව ලෝකේ පවතිනවා. ධර්ම ශ්‍රවණය කරනකොට මනාව ශ්‍රවණය කරනවා කියන එක කොයිතරම් වටිනවද කියන කාරණාවත් මෙතනින් අපිට පැහැදිලි කරනවා. එමනම් අපි සඳහන් කළා සක්‍ර දේවේන්ද්‍ර චුත වෙලා නැවත උපන්න බව දන්නේ බුදුරජාණන් වහන්සේ. ඊළඟට අනික හැමෝටම පේන්නේ සත්ව දේවේන්ද්‍ර එක දිගටම එතන ඉන්නවා වගේමයි. නමුත් සඳහන් කළා නමුත් මේ සිදුවීම් ලෝකේ පරම දුර්ලභ කාරණා කියලා. නමුත් අපි මරණයටපත් වුණොත් එහෙම උපදින්නේ නැහැ. මෙහෙන් මරණයටපත් වෙලා නැවත මෙතනම උපදිනව නෙවෙයි සමහර වෙලාවට සක්වලවල් 100 ගණන් ඈත කොහේ උපදීද කියලාවත් දන්නේ. නිරේක වෙන්න පුළුවන්. പ്രේත ලෝකයක, අසුර ලෝකයක, උපතිරිසන් ලෝකයක උපදින්න පුළුවන්. සාගරයක වැලි ගොඩක උපදින්නත්, මඩවලක උපදින්නත් පුළුවන්. හැබැයි ඒ තවත් සක්වලවල් සිය ගානකට ඇත. නමුත් අපේ කෙනා මැරුණ හින්දා පින්කම් කර කර පින් අනුමෝදනුත් කරනවා. ඉපදිලා කියන සක්වලවල් දාස් ගණන් ඇත. ඊට වඩා ඉන්න වෙලාවේ මනාව පින්කම් සිද්ධ කරගන්න එක කොච්චර ප්‍රයෝජනවත්ද කියලා එතකොට හිතෙනවා. ඉතින් මෙතන සඳහන් කළා අන්‍ය සත්‍යයෙන් ඉන්න තැනින් චුත වුණොත් කොහේ උපදීද කියන කාරණාව හිතාගන්න බැරි බව. ඒක තමයි අපි කෙටියෙන් සිහිපත් කළේ. මෙතනින් චුත වෙලා ඊළඟට උපදින සත්‍යයන්ගේ ප්‍රතිසන්දි චිත්තය සක්වලවල් ගානක් ඈත පහළ වෙන්න පුළුවන් කියලා සඳහන් කළේ ඒ නිසා. ඊළඟට සඳහන් කළා ඒ සත්‍යයන්ගේ ප්‍රතිසන්දි චිත්තය පහළ වෙනවා රූපයත් ඒත් එක්කම ඇති වෙනවා සිත තමා මේ ප්‍රතිසන්දි ඒ මොහොතේ ඉපදෙන පළවෙනි සිතට කියනවා ප්‍රතිසන්දි චිත්තය කියලා ඊළඟ භවයේ පළවෙනි හිත ප්‍රතිසන්දි චිත්තය ක්ෂණයකට කලින් තිබුණ පංචස්කන්ධය කෝ කියලා ඇහුවොත් එතකොට මීට මොහතකට කලින් තිබුණ පංචස්කන්ධය කෝ චුත උනේ මෙහෙන් ඒ පරණ පංචස්කන්ධය මෙහි තියෙනවා නමුත් ඒකේ සිත් උපදින්නේ සිත් උපදින්නේ නැහැ අලුත් රූපයක් වෙනත් සක්වලක වෙනම ඇඟ නමුත් වෙනත් සක්වලක ඊට සමාන ඊට අනුරූප රූප පහළ වෙන නිසා අපි රැවටෙනවා මේ ශරීරය එක දිගටම තියෙනවා කියලා. නමුත් එහෙම එකක් එහෙම එකක් නෑ අපිට තියෙන්නේ රැවටීමක් සහ මායාවක් විතරයි. සබ්බේපි සදිසා කන්දා මරණ සතිය වඩන්නේ හොඳින් මේ ධර්ම කාරණාවන් මෙනෙහි කරන්න අවශ්‍යයි කියලා සඳහන් කළා. සබ්බේපි සදිසා කන්දා එහෙනම් මරණ සතිය වඩන්න හොඳින් මෙනෙහි කරන්න ඕනේ අපූර්ව කාරණාවක් තමයි මෙතන මේ පැහැදිලි කරන්නේ. යම් කෙනෙක් මැරෙනවා නම් ඒ වගේම යමෙක් දැන් ජීවත් වෙනවා නම් ඒ දෙදෙනාගේම පංචස්කන්ධ සමානයි. යම් කෙනෙක් මැරෙනවා තව කෙනෙක් ජීවත් වෙනවා. ඒ දෙන්නගේම පංචස්කන්ධ සමානයි කියලා මෙතන සඳහන් කරනවා. කොහොමද ඒ සමාන වෙන්නේ ප්‍රතිසන්දිය නැති නිසා අපපටිසන්දිකා නැවත ලැබෙන්නේ නැහැ කියන කාරණාවයි ඒ සිතට ඒ රූපම ඒ සිතවිලිම ලැබෙන්නේ නැහැ කියන එකයි මේ කාරණාව තේරුම් නැත්නම් අපහසු නම් යම් කෙනෙක් මැරෙනවා නම් ඒ පුද්ගලයාගිට දැන් මෙතනම මැරෙන පුද්ගලයාගිට ඊළඟට සඳහන් කළා මැරෙනවා නම් ඒ පුද්ගලයාගේ සිතුවිලිත් මැරෙන පුද්ගලයාත් ජීවත් වෙන පුද්ගලයාත් දෙන්නම සමානයි කියලා. හේතුව තමයි ජීවත් වෙන පුද්ගලයා මොහොතක් මොහොතක් පාසා මැරෙනවා. නමුත් එක දිගට සිතුවිලි උපදින නිසා ඉන්නව වගේ දැනෙනවා. අපට සතුටක් දැනුණාම අපට දුකක් දැනුණාම මේ ශෙනික මරණයත් එක්ක ඒ සතුටත් දුකත් දෙකම මැනෙනවා. නමුත් දවස් ගාණක් සුමාන ගාණක් අපේ දුක එක දිගට තියෙනවා වගේ අපිට තේරෙන්නේ ඇයි? අර සිතත් එක්ක මැරිලා ගියාට ඒ සිතයි සිතවිලි රූපයි එක ඉපදිච්ච ඊට සමාන ඊළඟ පුරුක නිසා අපේ දුකත් ඒ සමානව ආයෙ පවතිනවා වගේ අපිට කාලයක් යනකම් ඒ දුක තියෙනවා. කොහොමද ඒ සමාන බව අපපටිසන්ධිකා නැවත ලැබෙන්නේ නැහැ කියන කාරණාව ඒ සිතම ඒ රූපම ඒ සිතවිලිම ආයෙ ලැබෙන්නේ නැහැ කියලා සඳහන් කළා. මොකද අර පුද්ගලයා ක්ෂණික මරණයේදී මැරිලා ගියපු සිත අපිට ආයෙ ලැබෙනවද? ඒක ලැබෙන්නේ නැහැ. ඒ සිතත් එක්ක මැරිච්ච රූප ආයෙ ලැබෙන්නේ නැහැ. ඒ සිතත් එක්ක මැරිච්ච සිතවිලි ආයෙ ලැබෙන්නේ නැහැ. අලුත් සිතක් අලුත් රූපයක් අලුත් සිතුවිලි. එතකොට හැබැවින්ම මැරිලා ගියපු කෙනා සම්මුති මරණයත් එක්ක. එහෙම මැරිලා ගියාට පස්සේ ඊළඟ ප්‍රතිසන්දි සිතටත් අර කලින් කෙනා කොහොමවත් කොහොමවත් නැහැ. ඒකයි මෙතන මේ දෙන්නම සමානයි කියලා සඳහන් කරලා තියෙන්නේ. අනිමිත්තේන නජාතෝ පච්චුප්පන්නේන ජීවති. චිත්ත භංගා මනෝ ලෝකෝ පඤ්ඤත්ති පරමත්තිය. සඳහන් කරලා පින්නතුනි මේ දක්වලා තියෙන්නේ මහා නිर्देश පාළියේ තියෙන කොටස. සිත පහළ වුණේ නැත්තම් ඉපදිලා නැහැ කියලා කියනවා. සිත ඇති වුණේ නැත්තම් ඉපදුනේ නැහැ කියලා කියනවා. වර්තමාන සිතින් ජීවත් වෙනවා. සිත පහළ වුණේ නැත්තම් ඉපදිලා නැහැ කියනවා වර්තමාන සිතින් ජීවත් වෙනවා. සිත මරුණහම මේ පරමාර්ථ වශයෙන් මරුණ කියලා කියලා දෙයක් තියෙනවා. මේ කාරණාව ටිකක් සංකීර්ණයි. සිත පහළ වුණේ නැත්තම් ඉපදිලා නැහැ. අපි ජීවත් වෙන්නේ වර්තමාන සිතින්. ඊළඟට අනාගත සිත් ඉස්සරහට පහළ වෙනවා. ඒ අනාගතයේ පහළ වෙන සිත්වල අපි අනාගතයට ජීවත් වෙනවා. නමුත් දැන් ජීවත් වෙන්න බෑ. දැන් ජීවත් වෙන්නේ වර්තමාන සිතේ. කලින් සිත මැරිලා ගිහිල්ලා වර්තමානයේ ජීවත් වෙනවා අනාගතයට තව සිත් පහළ වෙනවා මං අනාගත සිත්වල ජීවත් වෙනවා. ඒ කියන කාරණාවයි මෙතන සඳහන් කළේ සිත මැරුණහම පරමාර්ථ වශයෙන් මරුණ කියලා දෙයක් තියෙනවා. ඒ සිතචිත වෙලා ගියහම පරමාර්ථ වශයෙන් පුද්ගලයා මරුණ කියලා කියනවා. සාමාන්‍යයෙන් මෙතන මරුණ කියලා කියන්නේ සම්මුති මරණයටයි ඒක ලෝක විහාරයයි. සම්මුති මරණය කියලා කියන්නේ අපි කෙනෙක් මැරුණා කියලා අපි කතා කරනවා. ඒක ලෝක විහාරය. හැබැයි එයා මෙතන මැරිලා. නමුත් තව තැනක ඉපදිලා. ඒකට ගොඩක් වෙලා යනවාද? කලින් දේශනාවේ උදාහරණයක් පැහැදිලි කළා. මැස්සෙකුට මිටියකින් ගැහුවොත් ඒ මැස්සා මිටිය ටික ටික ඇඟට පාත් වෙලා ඉස්සරලම මිටිය මැස්සගේ තටුවල ගෑවෙනවා. නමුත් මැස්සා මැරිලාද? තවම නෑ තටුවල මිටිය ගෑවුණා විතරයි. තාම මැස්සගේ සිත් උපදිනවනේ. තව ටිකක් මෙතිය බර වෙනවා. දැන් මැස්ස පුපුරලා. නමුත් මැස්ස තාම මැරුණේ මැරුණේ නෑ තාමත් සිත් සිත් උපදිනවා. ඊළඟට තව ටිකක් මිටිය තද වෙච්චාම මැස්සගේ හෘද වස්තුව විනාශ වෙනවා. ශරීරෙත් එක්ක. එතකොට එතන සිත් උපදින්න පුළුවන්කමක් නෑ. නමුත් හෘද වස්තුව තැලිලා විනාශ වෙලා තාම මිටියේ කිනිහිරිය වැදුනේ වැදුනේ නෑ. මිටියේ කිනිහිරත් එක්ක ගැටෙනකොට නැස්සා තව තැනක ඉපදිලා සිත් කෝටි ගණන් පහල කරලා තියෙනවා. එතකොට තේරුණාද මේ කලින් දේශනාවෙත් අපි මේක පැහැදිලි කළා කෙනෙක් උපදිනවා මැරෙනවා කියන එක අතර කිසිම ඉඩක් නැහැ කියලා. ඒ තරම්ම මැරෙන කෙනා අපව තැනක උපදිනවා. එහෙනම් අපේ කෙනා සම්මුති වශයෙන් මෙතන මැරිලා අපි අඬනවා වැළපෙනවා මෙයා මැරිච්ච නිසා නමුත් තව කොහෙද පහළ වෙලා මේ වෙනකොට සිත් කෝටි ගණන් පහළ කරලා පහළ කරලා ඉවරයි. හරි අවබෝධයක් නැති හින්දා අපි මේ කය දිහා බලාගෙන අඬනවා වෙලපෙනවා. මනාව බුද්ධඝම අවබෝධ වෙලා තිබුණා නම් මරුණ කෙනෙක් දැකලා කවදාවත් අඬන්න හිතෙන්නේ අඬන්න හිතෙන්නේ කොහොමද? ඊළඟට පින්නතුනි මෙතන ක්ෂණයක් ක්ෂණයක් පාසා අපි මැරෙමින් තමයි පවතින්නේ. ඒ කාරණාව අපි සඳහන් කළා. දැන් මෙතන බණ අහන්න ඇවිල්ලා වාඩි වෙච්ච අය නෙමෙයි මේ gederin ආපු අය නෙමෙයි මේ නමුත් එක දිගටම මේක එතනම මැරෙනවා එතනම උපදිනවා නිසා අපිට පේන්නේ අපි එක දිගටම ඉන්නවා වගේ. එතකොට මේ අපට දැනෙන සියලුම අරමුණු සැප දුක මේවා වෙනස් වෙන්න පුළුවන්. ඒ අර මරණයත් එක්ක ඒ දේවල් නැරලා යනවා. ඒ නිසා Tamanට රෝගයක් වැළඳුන වෙලාවට අපි හිතන්න ඕනේ මේ රෝගයක් මට හැදිලා තියෙන්නේ මේ මට විතරක් නෙමෙයි හැදෙන්නේ රෝගයක් මට හැදිලා තියෙන්නේ මේක මට විතරක් හැදෙනව නෙමෙයි මේ හැදිලා තියෙන ලෙඩේ මේ පොදු ධර්මතාවයක් අපි සංසාරේ නොඑක් පාප කර්ම කරලා තියෙනවා. මට රෝගයක් හැදිලා තියෙනවා. සංසාරේ පොදු ධර්මතාවයක්. මොකක් නිසාද මේ රෝගී හැදෙන්න ඇත්තේ? පෙර කරපු පාප කර්මයක් එක්ක. ඒවා කාලෙන් කාලෙට පළදෙනවා. පෙර කරපු කප්පව කාලෙන් කාලෙට පළදෙනවා. යම් වේලාවක කාල ප්‍රයෝග ගති උපදී විපත්ති කියන කාරණාවකින් මේ යම් හේතුවකින් යම් ප්‍රත්‍යයකින් මේ රෝගේ හැදිලා තියෙනවා. බලන්න ධර්මයේ හරියට දැනගත්තාම අපිට කොච්චර ලේසිද කියලා. අපි කියමු අපිට පිළිකාවක් හැදිලා. මේ පිළිකාව මට හැදෙන්න ඇත්තේ පෙර කරපු කර්ම විපාක. එතකොට ඒ පෙර භවයක රැස් කරපු අකුසල කර්ම විපාක දීලා තියෙනවා. ඒක විපාක දුන්නේ මේ භවයේ. මේකට හඬලා වැළපිලා ශෝක කරලා පශ්චත්තාපයටපත් වෙලා කල්පනා කරලා දුර්වල වෙලා යනවට වඩා මමම පෙර රැස් කරගත්ත දෙයක් මට විපාක දීලා තියෙනවා. නමුත් මේ වාගේ විපාක දෙන්නේ ආය සංසාරි කර්ම රැස් කරන්නේ නැතුව ඉන්න ඕනේ කියන කාරණාවට මනාව එළඹෙන්න පුළුවන්. ආන් එහෙම හිතහම ඒ පුද්ගලයාට හරි නිදහසක් තියෙනවා. අපි වාගිතුන් හසික සූත්‍රයක දේශනා කරන්නේ සල්ල සූත්‍රය. ධර්මය දන්නේ නැති අශ්ෘතවත් ප්‍රත්‍යඥයට ලෙඩක් හැදුනහම උල් දෙකක් කැණිනවා. එකක් තමයි රෝගය, එක උලක්. ඒක ඇඟට හැදිලා තියෙනවා. රෝගය නැමැති උල ඇඟේ ඇනිලා. තව උලක් ඇනිලා තියෙනවා හිතට. මටමද මෙහෙම වෙන්නේ? මම්මද ලෙඩ වෙන්නේ? ආන් එහෙම දැන් හිත වේදනාවක් තියෙනවා. දැන් රෝග වේදනාවක් තියෙනවා. හිතේ වේදනාවක් තියෙනවා. නමුත් මනාව ධර්ම ශ්‍රවණය කරලා සංසාරය ගැන කරුණු කාරණා දන්න කෙනා එයාට ඇඟට උලක් ඇනිලා තියෙනවා රෝගී. නමුත් හිතට උලක් ඇනින්නේ මේක තමයි සංසාරේ හැටි. වෙන කවුරුවත් කරපුවා නෙමෙයි මම කරපුවාමයි මේ විපාක දෙන්නේ කියලා හොඳට අවබෝධ කරගෙන ජීවත් වෙනවා. ඒකට උපේක්ෂාවෙන් යුක්තව මුහුණ දෙනවා. එහෙමනම් පින්නතනි ඒ හේතුව හෝ ප්‍රත්‍ය මෙතන සඳහන් කළා නැවත ඇති වෙනවද පවතිනවද මේ රෝගය දිගින් දිගටම තියෙනවා. හේතුවයි ප්‍රත්‍යයයි නැවත නැවත ඇති වෙනවද පවතිනවද රෝගය දිගින් දිගට දිගින් දිගට තියෙනවා. නැත්තම් මේ සිත ඉපදිලා මැරිලා යනකොට රෝගයත් හැමම මැරිලා යනවා. නමුත් නැවත නැවත ඇති වෙන හින්දා ඒ රෝගයත් පවතිනවා. යම් වෙලාවක මේ හේතුව වූ පත්‍ය වෙනස් වෙනවද මේ රෝගය වෙනස් වෙනවා. පත්‍ය වෙනස් වෙනවනම් රෝගයත් වෙනස් වෙනවා. මේ රෝගේ හැමදාම තියෙන්නේ නැතුව යනවා එහෙම වුණා. රෝගය හටගන්න හේතු වන ප්‍රත්‍ය ප්‍රතිකාර කරලා අපි සමහරලාට හේතු වන ප්‍රත්‍ය වෙනස් කරනවා එතකොට කියනවා දැන් සනීපයි කියලා නැවත නැවත ටික කාලයක් තියෙන්නත් පුළුවන් ඊට උත්සන්න වෙන්නත් පුළුවන් රෝග තත්ත්වය ඒ සියල්ලම අතීත හේතුයේ ප්‍රතිඵලයයි කියන කාරණාව මනාව දැනගන්න ඕනේ විවිධ කර්ම රැස් කරලා තියෙන නිසා හේතුව වෙනස් වුනහම ඵලය වෙනස් වෙනවා. හේතුඵල ධමයක් මත පවතින නිසා හේතුව වෙනස් වෙන හැම මොහොතකම ඵලය වෙනස් වෙනවා. අන්න එහෙම යම් කෙනෙක් මතක් කරලා බලනවා නම් මුලින් සඳහන් කළා වගේ මේ පිළිබඳව ඇති වෙන දුක කනගාටුව ජය ගන්නේ ඔහුට හරිම හරිම පහසුයි. මේ සල්ල සූත්‍රයේ තියෙන කොටස අපි පැහැදිලි කළා. ඊළඟට මෙතන සඳහන් කළා ගුණවත් ආර්ය ශ්‍රාවකයාට කවදාවත් අසනීප වුණහම ඒ පිළිබඳව දුකක් නම් දැනෙන්නේ දැනෙන්නේ නැහැ කියලා ආර්ය ශ්‍රාවකයන්ට කොහොමවත් දුකක් දැනෙන්නේ නැහැ. හේතුව තමයි ආර්ය නූනත් මනාව ධර්මයේ දන්නවනම් එයා දුකක් ලබන්නේ නැහැ. ඒයි සසර පිළිබඳව මනා දැනුමක් සහ මනා අවබෝධයක් තියෙන හින්දා. අපි විසින්ම රැස් කරගත්ත දේවල් අපිටම විපාක දෙන නිසා. නමුත් සඳහන් කළා තමන්ට යම් දුකක් ඇති වෙනවා නම් තමන්ට හිතා ගන්න පුළුවන් නම් තමන් ශ්‍රృతවත්ද අශ්‍රృతවත්ද කියලා. අපිට අපි ගැන මැනගන්න තියෙන වෙලාවක්. යම් ලෙඩක් දුකක් කරදරයක් වෙච්ච වෙලාවේ මට දුකක් දැනෙනවා නම් ඇත්තටම මම තාම එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල හරියටම හික්මිලා නැහැ. දුකක් දැනෙනවා නම් ඒ හැම දෙයක්ම උපේක්ෂාවෙන් ඉවසන්න පුළුවන් නම් ඔහු මනාව ධර්මයේ තුල හික්මිච්ච කෙනෙක් කියලා කියන්න පුළුවන්කම තියෙනවා. මනාව ධර්මයේ දැක්ක කෙනෙක් එයා හැම දෙයක්ම උපේක්ෂාවෙන්ම බලනවා. ඊළඟට පින්නතුනි මේ කාරණාව විශේෂයෙන් විස්තර කරනවා මේ ජවන හංස කියන ජාතක කතාවේ. මොන කාරණාවද ජවන හංස ජාතකයේ විශේෂයෙන් විස්තර කරන්නේ මේ සත්‍යයගේ උපත සහ මරණය මොනතරම් වේගෙන් සිද්ධ වෙනවද කියන කාරණාව. ඒ වගේම සංයුත්ත නිකායේ නිදාන වර්ගයේන දල්හ ධනුග්‍රහ සූත්‍රයේ විස්තර කරනවා. දල්හ ධනුග්‍රහ සූත්‍රයට සම්බන්ධයි ජාතක පාළියේ තියෙන ජවන හංස කියන ජාතකය. මේ ජවන හංස ජාතකය පිළිබඳව කරුණු බොහෝ දෙනා අහලා තියෙන්න පුළුවන්. අපේ මහ බෝසතාණන් වහන්සේ බෝධිසත්ව ධර්ම සම්පූර්ණ කරන කාලේ චිත්‍රකූට පර්වතයේ හංසයෝ 96000කට රජු වෙලා උපදිනවා. එක දවසක් තමන්ගේ පිරිසත් එක්ක විලට ගිහිල්ලා කෑම කාලා එනවා. හංස රජුව ප්‍රධාන කරගෙන 96000ක් හංසයෝ අහසේ පියාඹල යනවා. බර්ණස් රජුව මේක දැක්කා. බර්ණස් රජුවන්ට හිතෙනවා මේ හංසයන්ටත් මම වගේම රජෙක් වෙති. මේ රටේ ජනතාවට මම රජු. ඒ වගේ මේ හංසයන්ටත් මම වගේම රජෙක්. ඒ රජුරවන්ට උපහාර දක්වන්න ඕනේ. සුවඳ මල් ගෙනල්ලා රාජාංගනේ තියලා මේ පංචතූර්ය වාද වාදනය කළා. පංචතූර්ය නාද වාදනය කළා. ඒ හංස රජුරවන්ට ඇහෙන්නේ නැත්තම් බලන්නේ මේ පැත්තේ. හංස රජුගේ තමන්ගේ පිරිසගෙන් ඇහුවා මේ රජුරු මොකද්ද කරන්න හදන්නේ? ඔබ වහන්සේත් එක්ක මිත්‍රකමක් ගොඩනගා ගන්නයි හදන්නේ. හංස රජුරු ගිහිල්ලා පස්සේ දවසේ පුතාම පිරිසිදු පැන් සහ සුවඳ සුණු අරගෙන ඇවිල්ලා රජුරුව විවේකීව තමන්ගේ උයනේ ඉන්න වෙලාවක ඒ පැන් වලින් රජුරුව නාවලා ඇඟට පැන් ඉහලා අර සුවඳ සුණු ඉහලා තමන්ගේ මිත්‍ර බව සනිටුහන් කරලා ගියා. මේ හංස රජුවන්ට හිටියා මල්ලිලා දෙන්නේ සහෝදරයෝ දෙන්නේ. ජවන හංසයෝ කියලා කියන්නේ අති වේගයෙන් ඉගිලෙන්න පුළුවන්. මේ දෙන්න දවසක් ඇහුවා සහෝදරයන්ගේ සූර්යයා එක තනියම දුවන්න කැමතියි කියලා. ඒ වෙලාවේ සඳහන් කළා සූර්යයත් එක තනියම ගිල්ලෙන් යන්න එපා. දුවන්න යන්න එපා. ඒ වැඩි වෙන්නේ ඒක කරන්න බෑ. සූර්යයා ඊටාම වේගවත්. සූර්යයා ඊටාම වේගවත් නිසා ඔබලට කරදරයට තමයි පත් වෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් එහෙම කීවට මේ දෙන්න ඒ කාරණා වැඩි ඇහුම්කන් දෙන්නේ මේ දෙන දවසක් කල්පනා කළා හංස රජුවන්ට නොකියම අපි සූර්යයත් එක්ක තරගෙට දුවමු. උදේ පාන්දරම නැගිටලා හංස රජුවන්ට කලින් පිටින්ට ගියා. රජු නැගිටලා බලහම මේ දෙන්න නැහැ. දන්නව අනිවාර්යෙන් යන්න ඇති කියලා. ගිහිල්ලා බලහම ඉන්නවා. හිරු නැගෙන තැන. සූර්යයා නැගෙනවත් එක්කම මේ දෙන්න ගිලෙන්න ගත්තා. උදේ ආහාර ගන්න වෙලාව වගේ කිට්ටු වෙනකොට බාලමල්ලි කෑ ගහලා කිව්වා අනේ සහෝදරයා මම බේරගන්න. පියාපත් මුලින් ගින්දර මතුවෙනවා වගේ දැනෙනවා. එයා ගෙනහිල්ලා තියලාව චිත්‍රකූට පර්වතය. සාමාන්‍යයෙන් උදේවරුේ මැද විතර වෙනකොට අනිත් එක්කෙනාට හරි අමාරුයි. එයත් ගෙනහිල්ලා තියලා හංස රජුරු කල්පනා කළා අද බලන්න ඕනේ මගේ වේගය කොහොමද කියලා. හංස රජුරු ගියා ඉර පායපු තැනට. දැන් සූර්යයා ගිහිල්ලා මධ්‍යහනේ දක්වාම. හංස රජුරු ඉර පායපු තැනින් පටන් අරගෙන වේගෙන් ඇවිල්ලා ඉර පහු කරලා ගියා. ඒ කියන්නේ සූර්යයට වඩා හරි වේගවත්. දෙවනි තුන්වෙනි පාරත් හිරු පහු කරලා ගියා. කල්පනා කළා වැඩක් නෑ මේ වෙයි. සූර්යයට මගෙත් කියන්න බෑ. නමුත් මගේ වේගය අද මමත් පරීක්ෂා කළේ අද මේ වේගයෙන් මං ලබන ප්‍රයෝජනේ මොකක්ද? කල්පනා කළා මගේ යාළුවා බර්නස් රජු රජ්ජුරුව බය කරලා බණක් කියන්න ඕනේ කියලා. මේ බෝසතාණන් වහන්සේ හිතන්නේ. සඳහන් කරනවා මුළු සක්වල වටේ රවුම ගියා කියලා. ඒ තරම්ම වේගවත්. කෙමෙන් කෙමෙන් තමන්ගේ රවුම කෙටි කරලා කෙටි කරලා කෙටි කරලා දැන් මුළු ජම්බුද්වීපේ වටේට යනවා. ඒකත් කෙටි කරගෙන කෙටි කරගෙන ඇවිල්ලා 12 යදුනක් දිග 12 යනුනක් යදුනක් පළල බරණස් රාජ්‍යයේ ඉහළින් මේ හංසයයි ගිල්ලෙනවා බරණස් රාජ්‍ය කරුවලයි. ඇයි ඒක පාවිලා කියන වෙලයි කරුවල? දොළොස් යොදුන් බරණස් රාජ්‍ය උඩ මේ හංසයා වියනක් දැන්දාවි. ඒ තරම් විශාලද? නැහැ. බරණස් රාජ්‍ය වටේට රවුමක් ගිහිල්ලා එනවා හිරු රැස්වලට පොළොවට පතිත වෙන්න දෙන්නේ නැහැ. අපිට ඒ වේගෙ තේරෙන්නෙත් නැහැ. මේ හංසයා ආලෝකයට වඩා වේගවත් කියලායි කියලා කියන්නේ. අද ලෝකේ තියෙන වේගවත්ම දේ ආලෝකයනේ. මේ හංසයා ආලෝකයටත් වඩා වේගවත්. පස්සේ රජු ගාවට යනවා. රජු ඉතින් බොහෝම ආගන්තුක සත්කාර ඉතාමත්ම ඉහලින් කරලා කරුණු කාරණා කතා කරනකොට හිරුත් එක තරඟයට දුවලා ආවා. බර්ණස් රාජ්‍ය මොහොතකට කලින් කරවල කලේ මමයි කියලා කිව්වා. රජු ඒ වෙලාවේ කිව්වා යාළුවේ ඔබේ වේගය මට පෙන්වන්න බෑනේ කියලා. මහරජ වැඩක් නෑ. ඒක පේන්නේ නෑ පෙන්නුවට. ඉතින් රජුගෙන් බේරෙන්න බෑ එහෙම කීවට. වේගෙ පෙන්වන්න ඕනේ. ඊට පස්සේ කිව්වා එහෙනම් ගල් ටැපක් ගෙනල්ලා රාජාංගනේ හිතවලා අති දක්ෂ දනුද්දරයෝ හතර දිනේ ගල් ටැඹේ හතර පැත්තේ හිටවලා අක්කන වේදී දනුද්දරයෝ අකුණු වෙලියෙන් ඉදින්න දැක්සයි මේ හතර දෙනාට කියන්නේ තමන්ගේ උපරිම ශක්තිය යොදලා හතර පැත්තට ඊතල හතරක් උදාහරින්න කියලා. මම එක ඊතලයක්වත් බිම වැටෙන්න දෙන්නේ නැතුව ගේනවා කිව්වා. රජුරෝ එහෙම කළා. දනුද්දරයෝ හතර දිනක් එතන රැස් කළා. එකම පාරට ඊතල හතර විදින්න කිව්වා. හතර පැත්තට. හංසයා ගෙජ්ජක් ගේ බැඳගෙන ඉතින් ඉන්නවා. මොකද ඉගිලෙන වේග රජුරවන්ට පේන්නේ නමුත් හඬ ඇහෙනවා. පළවෙනි ඊතලේ ගියා. ඊතල හතර මේකට තමයි විදින්නේ. පළවෙනි දුනුවායාගේ ඊතලේ පිටිපස්සෙන් ගියා. ඒක අරගත්ත බිම වැටෙන්න කලින් ගෙනල්ලා එයාගේ පය පාමුල තිබ්බා. දැන් මෙයත් එක්කම තමයි අනික් හතර දෙනාම විද්දි. මේ ඊතලේ ගෙනල්ලා පය පාමුල තියලා දෙවෙනි ඊතලේ පස්සෙන් යනවා. ඒකත් ගෙනල්ලා පය පාමුලින් කියලා තුන්වෙනි එක පස්සෙන් යනවා වැටෙන්න ඉස්සලා ගන්නවා. ඒකත් ගෙනල්ලා පය පාමුල තියලා හතරවෙනි ඊතලේ පස්සෙන් ගිහිල්ලා වැටෙන්න ඉස්සලා අහුලගෙන එනවා. ආපහු ආපහු ඔය උදාහරණේ හිතන්න ඕනේ මෙයා මොන තරම් වේගවත් ඇද්ද කියලා. ඊතල හතරම හතර දිනා ළඟ තියලා මෙයා කනුව උඩ ඉන්නවා. රජුරවන්ට මේක දැකලා පුදුමයි. රජුරන්ට මේ වෙලාවේ සඳහන් කළා මහරජය මේ ඊතල අරගෙන එන්න ගියේ මගේ උත්කෘෂ්ඨ වේගයෙන් නම් නෙමෙයි කියලා. මගේ උපරිම වේගය නෙමෙයි ඒක. මගේ මධ්‍යම වේගයක් නෙමෙයි ඒක. ඕක තමයි මහරජය මම යන මගේ සාමාන්‍ය ගමන. සාමාන්‍ය ගමන වේගයයි මේ පෙන්නලා තියෙන්නේ. රජු වෙනුව මහරජය එතකොට ඔබේ උත්කෘෂ්ඨ වේගය කොහොමද? හංස රජුව සඳහන් කළා මහරජතුමනි මගේ උත්කෘෂ්ඨ වේගය ඔබට තේරෙන්නේ රජුව යහුව හංස රජුනි ඔබේ උත්කෘෂ්ඨ වේගයට වඩා වේගවත් දේවල් ලෝකේ තියෙනවලු කියලා මොනව අහනවද මහරජා මගේ උත්කෘෂ්ඨ වේගය මොකද්ද ඒකට වඩා සිය ගණන් වැඩියෙන් වේගවත් දෙයක් ලෝකේ තියෙනවා මගේ උත්කෘෂ්ඨ වේගයට වඩා සියක් ගුණයකට වඩා වැඩියෙන් වේගෙන් යන දෙයක් මේ ලෝකේ තියෙනවා. රජුරු කල්පනා කළා ඒක මොකද්ද කියලා. රජුරවන්ට තේරෙන්නේ නැති හින්දා ඇහුවා ඒ මොකද්ද කියලා. සඳහන් කළා මහරජේ මගේ උත්කෘෂ්ඨ වේගයට වඩා බොහොම වේගෙන් ඉපදුන සත්‍යය ළඟට මරණය එනවා කියලා. ආන් මේ වෙලාවේ බර්ණස් රජුරවන්ට සිහි නැතුව වැටුණා. ඒ තරම් මරණය වේගවත්ද කියලා. රාජපුරුෂෝ මූණට පැන් ඉහලා රජුරු නැවත අවදි කළා. අවදි කරාම ඇහුවා හංස රජුරුනි ඒ තරම් වේගෙන් මරණය අපි හොයාගෙන එනවනම් සතුටින් බය නැතුව මරණයට මුහුණ දෙන ක්‍රමයකුත් ලෝකේ තියෙනවද කියලා. සඳහන් කළා එයි නැත්තේ මහරජා. එහෙම ක්‍රමයකුත් ලෝකේ තියෙනවා. කොහොමද මොකක්ද ඒ කියලා ඇහුවා. මහරජය දස අකුසල් වලින් වළකින්න. එතකොට මොනවද දස අකුසල්? කයින් කරන වැරදි තුනයි, හිතින් කරන වැරදි තුනයි, වචනෙන් කරන වැරදි හතරයි. මේ දස අකුසලයෙන් වළකින්න. දස දාන වස්තුව සම්පූර්ණ කරන්න. දස අකුසලෙන් වැළකීලා දස දාන වස්තුව සම්පූර්ණ කරගන්න. ඉතින් මේ යම් ප්‍රමාණයයි දසකුසලෙන් වළකින්න කියහම තිසරණ සහිතව පංචිල් වල ඉඳලා කතා කරන්න ඕනේ. යමෙක් ආන් ඒ දේවල් පූර්ණේ කරගත්තා නම් ඔහු මැරෙන්න බය නැති කෙනෙක්. කොයිතරම් වේගෙන් මායාවක් ඔහු බය නැහැ. මොකද තමන් නිවන් දකින්නේ කවද්ද? ඒ නිවන් දකින්න තුරුම සංසාර ගැන මනාව සැලසුමක් කරලා තියෙන්නේ. එතකොට තමයි තේරෙන්නේ මේ ජීවිතේ කොච්චර වටිනවද කියලා. කවදා නිවන් දැක්කත් කමක් නෑ. ඒ නිවන් දකින තාක්කල් උපදින්නේ කොහෙද? කියන කාරණාව සැලසුම් කරනවා. සතර පායන මම යන්නෙම නෑ කියන කාරණාව අවශ්‍ය නම් සැලසුම් කරගන්න පුළුවන්. ඊළඟට නිවන් දකින්නතුරු මට ලැබෙන්න ඕන කෑම බීම කොහොමද? ඇඳුම් පැළඳුම් කොහොමද? යාන වාහන කොහොමද? ගෙවල් දරවල් කොහොමද? දුවා දරුවෝ කොහොමද? ස්වාමි භාර්යාව කොහොමද මේ දේවල් පවා මනාව සැලසුම් කරන්න පුළුවන් මේ ජීවිතයේ ඇතුලේ ඒ තරම් වටින ජීවිතයක් ලැබිලා තියෙන්නේ හැබැයි ඇහි පිල්ලම් ගහන මාත්‍රයට අහිමි වෙන්න පුළුවන් ඒ හින්දා වටිනා මනුෂ්‍ය ජීවිතය තුළ බොහෝ කුසල් රැස් කරගත්තාම මරණය එනවා කියලා කීවත් කඳුළු වෙන්නේ කඳුළු වෙන්නේ නැහැ මැරෙන මිනිහට දුකකුත් නැහැ. මැරුණ මිනිහ දිහා බලන අයට දුකකුත් නැහැ කාරණා හරියට දැනගත්තාම. මෙලතුනේ ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙලා තියෙන නිසා මරණ සතිය කියන මාතෘකාව යටතේ කරන 27 වෙනි ධර්ම දේශනාවයි නිමා කරන්නේ. කන පරිත්තේම සාකච්ඡා කරපු නිසා ජීවිතයයි මරණයයි අතර ලොකු වෙනසක් නැහැ කියන එක මේ ජවනහස ජාතකිනුත් අපි මේ කරුණ දක්වන්නේ යෙදුණු ඒ තරම් වේගින් මරණය අපි ළඟට එනවා කරගත යුත්තේ මොනවද කියන කාරණාව හොඳ සිහියෙන් අපි අවබෝධ කරලා තියෙන්න අපි සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබ අප කෙරෙන් දෙතින් හේතු මු සතරම් දේශනේ පවත්වා වදාළ පූජනීය කොරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේට මේ ධර්ම දේශනාමය කුසලානිසංස බලයෙන් බුදුපසී පුතු මහරහත් උතුමන් වහන්සේලා නිවි සැනසී පෙමන වැඩවතාල උතුම් වූ නිවනින්ම සැනසෙන්නට මේ උදාර්ථ පුණ්‍ය ශක්තිය හේතු වේවා වාසනාව වෙත්වා ආරමිතාවක් වෙත්වා යනුවෙන් අපි සෙවම සාතුනාතරන්වා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු Thank you.